සම්මා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 අසාරේ සාරමතිනෝ සාරේචා සාරදස්සනෝ තේ සාරංනාදිගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා සාරංච සාරතෝ ඤත්වා සාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරාති සාදු සාදු සාදු සදාබුද්ධ සම්පන්න පින්වත්නි හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්නේ කොහොමද කියලා පිළිවෙත් විමසලා ඒ කියන ආකාරයට පිළිවෙතේ යෙදিলা මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථාණයෙන් තමයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතය නිවැරදි කරන ධර්මය. සසර සුවපත් කරන ධර්මය. එහෙම කිව්වට එකපාරටම ඒක පිළිගන්න අවශ්‍ය නැහැ. ඒ පිළිබඳව විශ්වාසයකුයි ඇති වෙන්න ඕනේ. දැන් අන්න ඒ වැනි විශ්වාසයක් ඇති කර ගැනීම සඳහා ධර්මයේ පිළිබඳව විශාල විශ්වාසයක් ඇති කර ගැනීම සඳහා ඒ වගේම පිළිපැදිය යුතු ධර්මය අපේ ජීවිතවලට එකතු කර ගැනීම සඳහා ප්‍රායෝගිකව ඉතා ප්‍රායෝගිකව කළ යුතු වැඩපිළිවෙල සාකච්ඡා කරන ධර්මදේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියලා කියන්නේ. දැන් ඒක ගැන කවුරුත් දන්නවා. ඉතින් අද දවසේ මේ කාලේ අපි සාකච්ඡා කරමින් තියෙන්නේ කාංකා විතරන විසුද්ධිය පිළිබඳව පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව නමුත් එහි මූලික ධර්ම දේශනා කීපයක් දැන් පැවැත්වුණා. නමුත් අද දවසේ අපි මේකට ගොඩාක් ගෝචර වෙන දැනගත යුතු කාරණාවක් පිළිබඳ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කවුරුත් දැනගත යුතු කාරණාවක් පිළිබඳව. ඒ තමයි ඔව් මොකද්ද කියලා පස්සෙම කියමු ඉස්සෙල්ලා උදාහරණයක් කියලා. නැත්නම් ඒ කෝණයෙන් ඒ ධර්ම කරුණු දිහා බලන්න. හරි? හොඳයි. ආ මම මේ අහනවා මේ පින්නන්ත අයගෙන් තමන්ගේ මේ ගෙවන ජීවිතයේ දැනට අවුරුද්දකට හෝ දෙකකට හෝ තුනකට ඉස්සෙල්ලා ප්‍රාණඝාතයක් හෝ අදත්තාදානයක් හෝ කාමමිත්‍යාචාරයක් අපි අතින් සිද්ධ වෙන වෙලාවල් වලදී හරි කවුරු හෝ අපේ යාළුවෙක් ළඟට වෙලා ඉඳගෙන හැමදාම හැමදාම කරන්න ඉස්සෙල්ලා මට කියන්න ළඟ ඉන්න කල්යාණ මිත්‍රයෙක් හිටියා ආව කරන්න එපා මధుරෙක් මරන්න හදනකොටම ඒ කල්යාණ මිත්‍ර ළඟ ඉන්න කියලා මధుරෙක්වත් මරන්න එපා කියලා අර වළක්වනවා වළක්වනවා ඒක එතකොට හොරකමක් කරන්න හැදුවා නම් පොඩි හොරකමක්වත් කරන්න දෙන්නේ නැතුව වළක්වනවා ළඟටම වෙලා ඉඳලා යාළුවෙක් කියලා හිතන්නකො හරි ඊළඟට කාමයේ වර්ධව හැසිරීමකට සූදානම් නම් ඒක කරලා දෙන්න නැතුව වළක්වනවා ඒ විතරක් නෙවෙයි බොරුවක් කියන්න හැදුවොත් කියන්න ඉස්සෙල්ලා කියන්න දෙන්නේ නැහැ ඔය විපාක දන්නවද? බොරු කිව්වම මෙහෙමයි වෙන්නේ. බොරු කියනකට මේ වගේ විපාක තියෙනවා කියලා දැඩි බලපෑමක් කරලා වචනයෙන් වෙන වැරද්ද නවත්තනවා. හරි? ආ පරස වචනයක් නිකන් හරි කාට හරි හිතේ දෙන වචනයක් තියා පරස වචනයක් කියන්නේ කියලා මං හදනකොටම ඒක කරන්න දෙන්නේ නැතුව මට වළක්වනවා. කවුරු හරි යාළුවෙක් ඉඳගෙන. හරි? හිස් වචනයක් කියන්න හදනකොටත් එහෙමයි, කේලමක් කියන්න හදනකොටත් එහෙමයි. නිකන් හරි දැන් ඔය කේලම් කියන ක්‍රමයක් තියෙනවනේ. මම මේ කේලමකට කියනව නෙවෙයි. එහෙම කී කී කේලම්ම කියන්නේ. ඒ කියන්න කලින් කට්ටිය කියන මං කේලමකට නෙවෙයි මේ කියන්නේ. කියලා කේලමම කියන ෂෝක් එක. නේද? ආන්ගේ වගේ Tamanට Taman වංචා කරගෙන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරසාවාච, සම්ප්‍රප්පලාප කියන කර්මයන් සිද්ධ වෙන්න හදනකොට සිද්ධ කරන්න දෙන්නේ නැතුව තමන්ව වළක්වන කල්යාණ මිත්‍රෙක් තමන් ළඟ හිටියා නම් දැනට අවුරුදු 5ක ඉඳන් අද වෙනකම් ජීවිතේ කොහොමද? මේ වෙනකොට කොහොමද එනවා? ලොකු ආධ්‍යාත්මික දියුණුවකට ඇවිල්ලාද නැත්නම් නැද්ද? නේද? ඒ පසුතැවෙන්න කිසිම දෙයක් නැහැ. එහෙනම් එන්න ඒ වගේ කල්යාණ මිත්‍රේ වාසනා කරන්න ඕනද නැද්ද? නේද? ඒ වගේ කෙනෙක් අපි ළඟ ඉන්නවනම් අපි ළඟ හැම වෙලේම ඉඳගෙන කිසිම දෙයක් කියන දෙයක් කරන්න දෙයක් නැතුව හොඳයි. ඉලක්කඩි එහා ගිය පරචිත්තය දන්න කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙනවා අපිට. හරිද? මෙයා හරි වැඩේ තමයි කරන්නේ. මට තරහයගෙන එනකොට මගේ මකට තරහයගෙන එනකොට ඉක්මනට කතා කරලා කියනවා දන්නවද තරහ ආදීනව මොනවද කියලා? දන්නවද තරහ හොඳ නැහැ කියලා? හරිද? ඒ බලනවා. ඔහොම තරහ ගන්න ලෑස්ති වෙන්න එපා. මරණ මොහොතේදීත් ඔහොම තරහ ආවොත් එහෙම. හ්ම්. මරණාසන්න වෙලාවේදී තරහ ආවොත් එහෙම. මොනවා වෙයිද? ඒ විතරක් නෙවෙයි තරහ වැඩි වෙන්න පුළුවන්. ඕක කුණු ගලකට කුණු එකතු වෙනවා වගේ. තුවාලයකට සැර එකතු වෙනවා වගේ වැඩි වෙන එකක්. වැඩි වෙලා මේ තරහ වැඩි වෙලා වැඩි වෙලා කියන ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ඊට තමන්ට රිදෙනවා ඕක. අනුන්ගේ වැරදි වලට තමන්ට රිදෙන්නේ. ඕක කිසිම තේරුම්න්නේ දෙයක්. තනියම පිට වෙන්න එපා මිනිස්සු කියලා මේ මේ විදිහටයි මෛත්‍රිය ඇති කරගන්න. තරහට ප්‍රතිවිරුද්ධ හැඟීම කියන්නේ මෛත්‍රිය. ඔය වගේ ලොකු දේශනාවක් කියලා මගේ තරහ යට කරන අය. හරි. ඒ වගේ කල්යනා මිත්‍රයෙක්. ඊළඟට මට රාගාදී කෙලෙස් ධර්මයක් ඇති වෙන්න આવොත් කෙස් වල ඉඳන් ලෝකෙස් ලොම් නියදා සම් දක්වාම පිළිකුල මතක් කරලා දීලා. හරි. ඊළඟට අම ගහලා බලනකොට ශරීරය දැන් මම ලෑස්ති කාමයේ වර්ධව හැසිරීමකට සිත යොමු වෙගෙන මේ එහෙම කරන්න නෙවෙයි. නමුත් සුභ හැඟීමක් ඇවිල්ලා දැන් ඉන්නවා දැන් ශරීරයක් ගැන. එතකොට මේ කල්යාණ මිත්‍ර ඇවිල්ලා ශරීරය ගැන මෙහෙම හිතුවා නේද? හ්ම් ඔහොම හිතලා තමයි සංසාර ජීවිතේ මෙච්චර දුරක් ආවේ. හ්ම් හරකෙක් වෙලා ඉද්දිත් එළදෙන පිටේ පස්සේ පැන්නවා. එළදෙනක් වෙලා ඉද්දිත් හරක පිටිපස්සේ පැන්නවා. හරක ගැන කල්පනා කර කර හිටියා. නේද? ඉතින් එහෙමද හැමදාම ඉඳ හදන්නේ හැමදාම මේකෙන් ගැලවීමක් නැද්ද? එකම රූපය දැන් කීතරක් ඔය ඇහැට පෙන්වනවාද? දැන් ඇති වෙන්නේ කවදද? කියලා දරුණු දේශනාවක් දෙන්න. ඊයා කියනවා මම ගහලා බලනවා ඔය ශරීරය. හ්ම්. මස් සංඥාවෙන් බලනවා ඔක දිහා. කියලා ලොකු දේශනාවක් දෙනවා අපිට. දුන්නා මොකද වෙන්නේ අර ඇති වෙච්ච රාගාදී කෙලෙස් ධර්මයට? කොහෙන් ගියාද? නැහැ. හරිද? ඊර්ෂ්‍යාවක් ඇති වෙනකොට මුදිතාව ගැන කියනවා. හ්ම් සැලෙන් යනකොට උපේක්ෂාව ඇති වෙන විදිහට කියනවා. ලොකු ලෝභයක් නැති වෙනකොට මරණානුස්සතිය ගැන මරණය ගැන කියනවා. මැරෙන්න නේද ඉන්නේ කොට ලෝභ කළා වැඩක් නැහැ කියලා. මේ විදිහට අපේ හිතේ නැගෙන හැම අකුසලයක්ම නැගෙනකොට මේ කල්යාණ මිත්‍රයා ළඟට වෙලා ඒ අකුසලයට පැකින්න දෙන්නේ නැහැ. ඒ අකුසලයට මෝරන්න දෙන්නේ නැහැ. ඒ අකුසලයට යටපත් කරනවා. ඒ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසල හැඟීම් ඇති කරනවා. හරි. භාවනා කරන්න බෑ කියලා හිතනකොට තදබල දේශනාවක් දෙනවා භාවනා කළ යුතුයි ඇයි කියලා. හරි. නිදියන්ට යනකොට හැමදාම දේශනාවක් දෙනවා අපිට. හැමදාම බුදිය ගන්න කල්පනා. ඇයි කියා බුදිනවද? හ්ම්. ඇය අටක් බුදියවොත් ජීවිතයෙන් තුනෙන් එකක් බුදි. ඇය හයක් බුදියවොත් ජීවිතයෙන් හතරෙන් එකක් බුදි. කියලා හැමදාම කියලා දෙනවා. හරි. අන්න ඒ වගේ කයෙන් වැරද්දක් කරන්න දෙන්නෙත් නැහැ, වචනයෙන් වැරද්දක් කරන්න දෙන්නෙත් නැහැ, සිතෙන් වැරද්දක් කරන්න දෙන්නෙත් නැතිව මාව ආරක්ෂා කරන කල්යාණ මිත්‍රයෙක් මට දැනට අවුරුදු 5කට ඉස්සෙල්ලා හම්බෙලා අද වෙනකන් හිටියා නම් මං අද කොතනද? මොකද කියන්නේ? මොකද කියන්නේ? එහෙනම් කොච්චර කොච්චර සැනසීදායක ජීවිතයකට පත් වෙලාද? කොච්චර කල් සන්තෝෂෙන් ඉඳලා තියෙනවද? ඔන්න ඔය කල්යාණ මිත්‍රයාව සපයලා දෙන්නයි හොඳ ඔයගේ කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කැමතිද? ඒ වගේ හොඳ කල්යාණ මිත්‍රයෙක් තමන් ළඟට ඇවිල්ලා හැම වෙලේම තමන් ළඟට වෙලා ඉන්නවනම් කැමතිද? අපිට වියදම් කරන්න වෙනවා. එයාට හොඳ කඳුරන දෙන්න බෑ. එහෙම කෙනෙක් ළඟ ඉන්නවා නම් මේ තරත්තාගෙන් හෝ තරත්තියකින් කිසිම වැරද්දක් වෙන්නේ නැහැ. ආන්ගේ කල්යාණ මිත්‍රයා කවුද? ආන්ගේ කල්යාණ මිත්‍රයා උපදින්නේ කාගේ තුලද? තමන්ගේ තුලමයි. තමන්ගේ මානසිකාරයෙන්මයි මේ කල්යාණ මිත්‍රයා උපදින්නේ. ආන්ගේ මානසිකාරයට කියනවා මොකද්ද? යෝනිසෝ මානසිකාරය කියන්නේ. හරිද? ඔන්න ඔය විදිහට හැසිරෙනවා නම් තමන්ගේ හිත ඒක යෝනිසෝ ඒ මානසිකාරය කියන වැඩපිළිවෙලක් ඒක පිළිනවා. හරිද? ඒක හරියට නිකන් අර මේ දැන් අපි දන්නවනේ පරිගණක පරිගණක ගුණගත කරනවා නැත්නම් ඒක පරිගණකයක් අරගෙන ඒ දන්න දරුවෝ මොකද කරන්නේ ඒකට කියනවා ෆෝමැට් කරනවා කියලා. නේද ඒක ඒ ඒ මොනවද ඒවට මුද්දුකාංගයකට දානවා ඒ මුද්දුකාංග දැම්මට පස්සේ මොකද වෙන්නේ ඒ මුද්දුකාංගයේ තියෙන වැඩපිළිවෙල මේ පරිගණකය විසින් කරලා දෙනවා අපි මොන හරි කිව්වහම ඒකට උත්තරේ අපිට හම්බ වෙනවා නේද නැත්නම් ඒ අපි කියන අපි දෙන උපදේශ අනුව එයා ඒ වැඩේ කරලා දෙනවා වේගෙන් කරලා දෙනවා නේද එතකොට අපි කියනවා මේක ඒ විදිහට ෆෝමැට් කරා කියලා ඒ විදිහට සකස් කරා කියලා හරි? අපේ මනසත් පින්වත්නි අන්නේ එක විදිහකට සකස් කරන්න පුළුවන්. අන්න අර වැඩේ සිද්ධ වෙන විදිහට සකස් කරන්න පුළුවන් මානසිකාරය අපේ. එහෙම සකස් කරපුවාම කෙලෙස් ධර්ම නැති වෙන ආකාරයේ මෙනෙහි කිරීම ඇති වෙන විදිහට සකස් කරපුවාම ආශ්‍රව දුරු වෙන විදිහට අවශ්‍ය කරන මෙනෙහි කිරීම සිද්ධ වෙන විදිහට මේ මානසිකාරය සකස් කරපුවාම කියනවා යෝනිසෝ මනසකාරය හරිද? එහෙම නැත්නම් කියනවා අයෝනිසෝ මනසකාරය කියලා. සෝවාන් වෙන්න අවශ්‍ය කරන අංග හතර. ධර්ම ශ්‍රවණය. කල්යාණ මිත්‍ර ආශ්‍රය. යෝනිසෝ මනස්කාරය. සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව. එහෙනම් අන්න අර වගේ මානසිකාරයක් අපිට ඕනේ සෝවන් වෙන්න. තමන්ගේ මනසෙන් කුසල් වර්ධනය නැතන් ආශ්‍රව වැඩෙන්නේ නැති වෙන විදිහට හැම නිමේෂයකම තමන්ගේ මනස ආශ්‍රව වැඩෙන දේවල් නවත්තන්න ඕනේ. ආශ්‍රව වැඩෙන දේවල් නවත්තන්න ඕනේ. අන්න එහෙම නවත්තන ස්වභාවය අපේ මනසේ සකස් කරගන්න ඕනේ. ආන් ඒකට කියනවා යෝනිසෝ මනසකාරය කියලා. හරි. දැන් කොහොමද දන්නේ දැනට ඉන්න කල්යාණ මිත්‍රයා. අර විදිහට මතක තියාගත්තාම ලේසි. නේද? එතකොට මේ පටිච්චසමුප්පාද ධර්ම ගැන කතා කරද්දී මේ මානසිකාරය කියන එක ගැන කතා නොකර බෑ මේ සිද්ධ වෙන වැඩ පිළිවෙල ගැන කතා නොකර බෑ. අපි මේ පෙරේදා කුසලංච පජානාති කුසල මූලංච පජානාති ඔය විදිහට කතා කරා. කුසලය දන්නවා කුසල මූලය දන්නවා අකුසලංච පජානාති හඳුනනවා. අකුසලය හඳුනනවා අකුසල මූලය හඳුනනවා කියලා. අන්න ඒ හඳුනන தත්ත්වයට අපි අර ගින්දරත් එක්ක කියලා උපමාවක් අරගෙන කතා කරපුවාම මේ අපේ තුල කුසල් ඇති වෙනකොට කුසල් ඇති වෙනවා කියලා දැනගන්නේ මොකකින්ද? මානසිකාරයකින්. ප්‍රාණඝාතය වළක්වනවා කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. ප්‍රාණඝාතයේ යෙදෙන මානසිකාරය කියන්නේ එතන යෙදලා තියෙන්නේ අකුසලයක්. හරි? එතකොට අන්න ඒ කුසලය අකුසලය මගේ හිතෙන් හඳුනා ගන්නවා. හරිද? ආන්ගේ හඳුනාගෙන ඒ කුසලය වර්ධනය කරන්නත් හැම වෙලේම අකුසලය වළක්වන්නත් ඒ හේතු දැනගෙන මගේ හිතෙන්ම ඒ පිළිබඳව කෙරෙන වලක්වාලීන් සහ ක්‍රියාත්මක වීම නොකල යුතු දේ සහ කළ යුතු දේ පිළිබඳ මගේ මනසෙන්ම සියලු පණිවිඩ එන විදිහට සකස් වෙන්න ඕන අපේ මනස. හරි? ආංගික සකස් කරන්න පුළුවන් දන්නේ නැහැ විදිහට. ඊනත් මේවා උදාහරණ කීපයක් අරගෙන අපිට ඉක්මනින් පුළුවන් තේරුම් ගන්න මේ මනස සකස් කරගන්නේ සකස් කරන්නේ කොහොමද කියලා ධර්ම ශ්‍රවණය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය මේකට හේතු වෙන්නේ කොහොමද කියලා. දැන් වෛද්‍යවරයෙක් ඉන්නවා මේ වෛද්‍යවරයා දිහා අපි බලාගෙන ඉන්නවා අපි ලෙඩෙක් එක්කන් ගියා අපි ගෙදර කෙනෙක් එක්කන් ගියා මෙයා වේදනාවක් අරගෙන පපුවට තිබ්බා ඊට පස්සේ උණ කට්ට අරගෙන කට ඇතුලෙන් තිබ්බා ඊළඟට මේ නේද වේදනාව තැනතල තියලා කතා කරා ඕනනම් ප්‍රෙෂර් මීටරෙන් ප්‍රෙෂර් චෙක් කරා ඒ වගේ ඒවා කරලා විස්තර ඇහුවා නේද ආලා මේ ටික දුන්නා දැන් මම මොකටද ඔය ටික කරන්නේ? එකයි යන්නේ. ආ ස්පිතාලේ කරෝක මට ගෙදර කරගන්න පුළුවන් කියලා මාත් වේදනාවක් අරන් ඇවිල්ලා නේද? උණගට්ටකුත් අරන් ඇවිල්ලා වේදනාව පපුවට පිටට හැමතැනම තියලා බලලා විස්තර ටික ඇහුවා. මොකද වෙන්නේ? බෙහෙත් ගැනවත් ලෙඩේ ගැනවත් මට සංඥාවක් එනවද? නෑ බෙහෙත් ගැනවත් ලෙඩේ ගැනවත් මට මගේ මානසිකාරයෙන් පණිවිඩයක් එන්නේ නෑ. ඇයි ඒ? දැන් කියන්න උත්තරේ. ඇයි මම හැමදාම අහන ප්‍රශ්න? ඇයි එහෙම වෙන්නේ නැත්තේ? ආන්න හරි දැනුමක් නැහැ කියන්නේ මගේ මානසිකාරය අතීතයේදී මං ඒවා හඳුනගෙන නැහැ. අහලවත් නැහැ. නේද? අපි ඔක්කොම ඉස්සෙල්ලා බලමුකෝ. අර දරුවා කොහොමද වෛද්‍යවරයෙක් බවට පත් වුනේ කියලා. අපි ආව යවුවා වෛද්‍ය විද්‍යාලයට. වෛද්‍ය විද්‍යාලේ මොනවද නැකරේ? ඔළුව ගලවලා ඔළුවට වෛද්‍ය ඔළුවක්වත් දැම්මද? නෑ. නේද? මොකද කරේ? එයාව ඉස්සෙල්ලාම කරේ ගුරුවරු වරන් ගිහලා එයාට ඉගැන්නුවා නේද? ඒ ඉගෙන ගන්නකොට එයා මොකද දන්නේ කරේ? ආ ලියාගත්තා නේද? නැම මතක තියාගන්න ඕන අර මානසිකාරය හදන හැටි. ලියාගෙන මොකද දන්නේ කරේ? ඉන්න තැනට අරන් ගිහිල්ලා ඈතට විසිකලා දාලා නේද පහුවෙන් ආයේ පොට්ටික එකතු කරන් ආවා එහෙමද? නෑ නෑ ඇඟ කෙට්ටු වෙනකන් මොකද කරේ? වැහැරෙනකන් පාඩම් කරා. නේද? අර අපි එතකොට කියනවා නේද විවාහ කාලවල ළමයි ගෙදර ආපුවා දෙමාපියෝ කියනවා මොකද මේ? මොකද මේ ගෙට්ටු වෙලා? මොකද මේ මෙහෙම වෙලා? ඇයි? මේ දිමරාගෙන පාඩම් කරා. හරි. පාඩම් කරා විතරද? දැන් එහෙනම් අහගත්තා, ලියාගත්තා හෝ පාඩම් කරා. නේද? ලියාගත්තා, ලියාගෙන විතරක් මදි ආයතර පාඩම් කරා. ඊට පස්සේ මොකද කරේ? ආ ඒ දැනගත්ත දැනුමත් අරගෙන කොහෙද ගියේ? ලැබ් එකට ගියා. නේද? පරිශනාකාර වලට ගියා. නේද? ශරීර කපලා අර දැනගත්ත දැනුම පරීක්ෂා කළ බල මේ වකුගඩුව. නේද? මේ අග්න්‍යාසය. මේ මේ ඊට පස්සේ ගුරුවරු මොකද රෝගී වෙච්ච ඒවා අරගෙන යනලා මෙන්න මෙන්න මෙන්න අසාධ්‍ය වෙච්ච මෙන්න මිය පරලෝකයේ අහවල් රෝගේ හැදුනහම මෙන්න මේ වකුගඩුවට මෙහෙමයි වෙන්නේ. මේකේ පැහැය මෙහෙමයි. මේකේ පාට මෙහෙමයි. ඊට පස්සේ එහෙම වුණාම රෝග ලක්ෂණ ගන්නවා. නේද? ඒ වගේ ඔක්කොම ටික ගන්නවා. නේද? ඒ ඔක්කොම ඉගෙනුවාට පස්සේ අන්තිමට මොකක්ද තිබෙන්නේ? දැන් මේ සංඥා ටික එනවද බලන්න ගුරුවරු මොකද කරේ? අවිභාගයක් තිබ්බා. නේද? විභාගය කියන්නේ මොකක්ද? සංඥා පරීක්ෂණයක්. හරිද බලන්න. එතකොට අර ප්‍රශ්න ටික ඇහෙනකොට මෙයාට ඒ සංඥා ඉපදෙනවද කියලා බැලුවේ. එතකොට අපි කියනවා මතකයේ තියෙනවා කියලා. ආන් එහෙම වුණාට පස්සේ මොකද උනේ මෙයාට දැන් රෝගය රෝග ලක්ෂණ ඇහෙනකොටම රෝගය පිළිබඳ අදහස එනවා. රෝගය පිළිබඳ අදහස එනවා. හරිද? බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය කියන්නේ මොකක් ගැනද? අර කට්ටිය සම්පූර්ණ කය ගැන. මේ ඔක්කොම සිත සිතේ ඇති වෙන සිතුවිලි හොඳ ඒවා මොනවද නරක ඒවා මොනවද මේ නරක වෙච්ච එක හිත ගැහැටි මෙහෙමයි හොඳට තියෙන හිත ගැහැටි මෙහෙමයි කියලා නේද එහෙමයි දේශනා කරන්නේ හොඳට තියෙන හිතක් මේ විදිහයි දැන් නරකට තියෙන මොකද අපි දැන් කිව්වා හිතක් කියන්නේ එතන තියෙන මානසිකාරය යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය මෙන්න මෙන්න හොඳ தත්ත්වයට වැඩ කරන එක මේකේ මොකුත් නහර එහෙම બ્લોක් වෙලා නැහැ <laughs> මේව මොකක්වත් නැහැ. මේ හොඳට වැඩ කරන වැඩ කරන හිතක්. මානසිකාරය. හොඳ මානසිකාරය. මේ නරක වෙච්ච එක. මේකට ඔපරේෂන් එකක් කරන්න ඕනේ. මේක තව මොන හරි ප්‍රතිකාරයක් දාන්න ඕනේ. නේද? වෛද්‍යවරයා කියනවා වගේ බුදුරජාණන් වහන්සේ මේ හොඳ නරක කියන මේක හොඳ தත්ත්වයේ සිත් නරක தත්ත්වයේ සිත් ඒවා කොහොම වර්ගීකරණය කරලා මේකට මෙහෙම වෙන්න හේතුව මේකයි මේකට මෙහෙම වෙන්න හේතුව මේකයි මේකට මෙහෙම නොවෙන්න හේතුව මේකයි කියලා සියලුම කාරණා ටික දේශනා කරා. හරිද? දැන් ඒ එතකොට සියලුම දේවල් ටික නරක සිතුවිල්ලට හේතුව මේකයි නරක සිතුවිල්ලේ ඒක නැති කරන්නේ මේ විදිහයි. නැති කරන ක්‍රමය මෙහෙමයි. ඊළඟට හොඳ සිතුවිල්ලට හේතු වෙන්නේ මේවයි හොඳ සිතුවිල්ල වර්ධනය කරන්නේ මෙහෙමයි කියලා ඔක්කොම ඔක්කොම කාරණා ටික කරන විදිහ දේශනා කරලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ අර වෛද්‍ය ශිෂ්‍යයාට කවුරු වගේ වෙන්න ඕනද? ගුරුවරයා. වෛද්‍ය විද්‍යාව උගන්වපු ගුරුවරයා වාගේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ නේද මනස ගැන උගන්වපු ගුරුවරයා. ගුරුවරයා විභාග ලියනවද? නැහැ. ගුරුවරයා විභාග ලියන්න නැහැ. අපේ විභාග ලියලා දෙන්නේ නැහැ. ආ එහෙනම් ඊට ඉස්සෙල්ලා ගුරුවරයා පාඩම් කරනවද? අපි වෙනුවට ආයෙත් ළමයා ඔහොම ඉන්න ඔයාලට හරි මහන්සි දැන් පාඩම් අහගෙන මම ඔයාව වෙනුවට අද පාඩම් කරන්නම්. ගුරුවරයා නිදි මරනවද? ගුරුවරයා පරීක්ෂණයට ආවොත් කියලා දෙනවා මිසක් අය පරීක්ෂණය කරන්න හැටි ගුරුවරයාගේ පරීක්ෂාව කරනවද නෑ එකක්වත් එයා කරන්නේ එකක්වත් එයා කරන්නේ නෑ ගුරුවරයා කරේ මොකද්ද නිවැරදිව මුලැමැදාග පැහැදිලි කරලා කියලා දුන්න එක විතරයි ඉතිරි වැඩ ටික ඔක්කොම කාගේ අතේ තියෙන්නේ එහෙනම් ගුරුවරයා වගේම මොකද කරන්න ඕනේ? ගුරුවරයා වෛද්‍ය ශිෂ්‍යයා කරපු කටයුතු වගේම මේ ගෝලයාත් මොකද කරන්න ඕනේ? අහගන්න ධර්මය ලියාගන්න හෝ ධාරණය කරගන්න ඕනේ. අහගන්න ධර්මය ධාරණය කරගන්න ඕනේ. කොහොමද දන්නේ ඒකෙන් තියෙන අදහස? මම නම් දන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම කට්ටිය දැන් ඔය සමහරව තැන්වල ගිහලා බණ එහෙම කියන්න ගියාම අපේ හරියට නිදනවා කට්ටිය. මොකද දන්නවද? රැතිසේ නිදි මරලා මොකද? බණ පාඩම් කරන්න අර අර වෛද්‍ය ශිෂ්‍යයා පාඩම් කරනවා වගේ ඈ වෛද්‍ය ශිෂ්‍යයා පාඩම් කරනවා වගේ මේක පාඩම් කරගන්න බෑ නේද? ඒකද හරියට නිදි මරනවා අපේ කට්ටිය පාඩම් කරන්න. නේද? මෙයාට ඇහිලා තියෙනද කියලා ඥාතිය වැඩි හිටිය වෙනවා නේද? බණ පාඩම් කරන්න ඇහලා තියෙනවනේ. නේද? ආ එහෙනම් ඉතින් මේ ප්‍රහාය පාස් කරන්න බැරි වෙනවා. <laughs> එන්න බලන්න ඉඳලාම ලියා ගන්න එක නම් ලියා ගන්නවා මම දැකලා තියෙනවා ඊළඟ බණ වෙලාවේ අරගේ දුවිලි ගසනවා ලියපු පොතේ. ඊළඟ දවසේ යනකොට තමයි මේ පොත හොයන්නේ. කොහොම නමුත් පාඩම් කරගන්න ඕනේ, ධාරණය කරගන්න ඕනේ. අහන ධර්මය ධාරණය කරගන්න ඕනේ. ඊළඟට ධාරණය කරගෙන අර ළමයා පාඩම් කරලා විතරක් මදි. ඊළඟට දැකලා තියෙන දේ ළමයි හරි වැඩක් කරනවා. Tamanට උගන්වපේවා තේරෙන්නේ නැති වුනහම මොකද කරන්නේ? ආ කට්ටිය එකතු වෙලා සාකච්ඡා කරනවා ඊට පස්සේ ඒත් බැයි නම් ආ අන්න හරි නේද? කවුරුත් වෙලගේ පන්ති වලට හරි යනවා. නේද? ඇයි දන්න ගුරුවරයෙක්ව ආශ්‍රය කරනවා. ආයනමන බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙනවා ධර්ම ශ්‍රවණය කිරීම විතරක් නෙවෙයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා. හරි. Tamanට පුළුවන් දේ ගලප ගන්න බලනවා බැරි දේවල් නැවත නැවත නැවත නැවත ගිහිල්ලා අහලා බලනවා. දැන් හරි. දැන් එනවා ධර්ම ශ්‍රවණය තියෙනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා දැන් මතක තියාගෙන තියෙනවා නේද? දැන් ඔය ටික ඔක්කොම කරගත්තට පස්සේ දැන් යන්න ඕන කොහෙද? ලැබෙ ලැබෙක විභාගයට යන්න ඉස්සෙල්ලා. නේද? ගිහිල්ලා දැන් ඒ ශරීරය පිළිබඳ ඉගෙන ගත්ත දේ වෙනුවට එහෙනම් මොකද කරේ ශරීරයට ශරීර කපලා අර ඉගෙන ගත්ත දේවල් මේකේ තියෙනවා තියෙනවාද කියලා බලනවා. දැන් මනස පිළිබඳ ඉගෙන ගත්ත දේ තමයි ධර්මය. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? ඉගෙන ගත්ත දේවල් ඇත්තද කියලා බලන්න කොහෙටද එවිල බලන්න වෙන්නේ? විමසන්න වෙන්නේ කොහෙට එවිල බලන්නද? අන්න හරිය තමන්ගේ පැත්තට එවිලා බලලා විමසන්න ඕනේ. හරි මෙතන වැඩ පිළිවෙල ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එහෙනම් විදර්ශනා භාවනාව කියන්නේ මොකද්ද? විදර්ශනා භාවනාව කියන්නේ තමන්ව විදර්ශනා කරන එකයි තමන්ගේ පැත්තට එවිලා බලලා විමසන එකයි. මේ ඕක ලේසියෙන් අපේ අත්තන්න පුළුවන්. ඇයි? අනුන්ගේ පැත්තට එවිලා බලලා විමසලා හොඳට පුරුදු වෙන්නේ. නේද? ඒක පොඩි කාලේ ඉඳන් තිබ්බ කාගේ පැත්තට එවිල බල්ලා ඉවසන්නද? අනුන්ගේ පැත්තට එහා ගෙදරට මේ පාරේ යන ඇලේ අනුන්ගේ දේවල් ඉවසන්න ඉතින් හරියට පුරුදු වෙච්ච ඉඳ ඔගේ තරම් අමාරු නෑ. එහෙනම් අපේ පැත්තට හැරිලා බල්ලා විමසනවා කියන්නේ පින්නත් මේ කය පිළිබඳව නම් කයේ ඇත තත්ත්වය. ඒකට කියවා කායානු පස්සනාව. මේ ඇති වෙන වේදනාවල් පිළිබඳ නම් වේදනාවේ ඇත ඇත තත්ත්වය දැනගන්න වේදනාවන පස්සනාව. චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනා කියන කාය වේදනා චිත්ත ධම්ම කියන කොටස් හතර පිළිබඳව දැනගත්ත ධර්මය අරගෙන මොකද කරන්න ඕනේ? Tamanට මෙතනම තියෙනවා සාම්පලයක්. විද්‍යාගාරයේ තියෙන සාම්පල් වගේ. ඒ සාම්පල් වලින් එක එක එක එක නර දෙනවා. ඔයා මේකත් එක්කයි කරන්නේ, ඔයා මේකත් එක්කයි කරන්නේ, ඔයා මේකත් එක්කයි කරන්නේ කියලා. ඒ වගේ අපි ළඟම තියෙන සාම්පලයක්. අපේ මනස්කාරය. අන්න ඒක පරික්ෂා කරගන්න පටන් ගන්න ඕනේ. ඒක තමයි අපි ඊයේ කිව්වේ තමන්ගේ හිතෙහි සැබෑ తත්වය තමන්ම පරීක්ෂාවකට භාජනය කරන්න ඕනේ කියලා. හරිද? අන්න එහෙම භාජනය කරපුවාමයි ඒකේ අඩු වැඩි වීම නැත්තම් මේ මානසිකාරය කොයිතරම් සාර්ථකද අසාර්ථකද කියලා තමන්ට තේරෙන්නේ. තමන්ගේ අකුසලය තමන්ට තේරෙන්නේ තමන්ව පරීක්ෂා කරන අය විතරයි. හරිද? සමහර අය කියනවා අද පරීක්ෂා නොකරම කියනවා. අයියෝ මට අතාරන්නේ කැහැරද නෙවෙයි. නේද මම ඉතින් තාම එහෙම තීරණයක් ගත්තේ නැහැ නෑ ගත්ත දවසට බලන්නකෝ කියලා එහෙම කියන අය එහෙම අතහැරිය දැකලා තියෙනවද හැම වෙලේම එහෙම කියන අය ඕක මට හැරි දෙයක් නෙවෙයි කියලා කරන්නේ නැහැ මං කියන ආහාර පාලනය කරගන්න ඕකේ හැරි දෙයක් නේ මරණ ගම පාලනය කරන්නේ නැහැ බලනකොට හරි ඒ මොකද ඒ තනත්තා ඒ තනත්තිය හැමදේම කල් දානවා හරි? තමන්ගේ කුසලයේ අකුසලයේ පිළිබඳ මිම්මක් නැහැ. ඒකින්ද දැන් ඇත්තටම බලන්න ඕන. මම ඉතින් පොඩි ප්‍රශ්නයක් අහන්නම් ඕනනම් මේ මට උත්තර දෙන්න බෑ හැබැයි. හරි ප්‍රශ්නයක් අහන උත්තර දෙන්න එපා. තමන්ගේ ඇතුලෙන් උත්තරයක් කියලා කියලා බලන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගාට මතකද කියලා බලන්න. මට උත්තර දෙන්න ඉගියකින්වත් මට උත්තර දෙන්න එපා. තමගෙන් අහපන් මං ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8 දන්නවද? අංග 8ද කියලා බලන්න ඕනේ හිතෙන්. මේ දස කුසල් දන්නවද කියලා අහලා බලන්න. දස පුණ්‍යයක් ක්‍රියා දන්නවද කියලා අහලා බලන්න. සතර ඉන්ද්‍රපාද දන්නවද කියලා අහලා බලන්න. බොජ්ජංග ටික මතකද කියලා අහලා බලන්න. ඒ අඩුම ගානේ බුදු ගුණ ටික තේරුම ඇතුව මතකද කියලා අහලා බලන්න. බුද්ධ සරණ ගච්ඡාමි කියව හින්දා මම හිමින් කිව්වේ. තේරුම සහිතව බුදු ගුණ ටික මතකද කියලා අහලා බලන්න. තේරුම සහිතව දහම් ගුණ ටික මතකද කියලා අහලා බලන්න. එනවා දන්නේ නැහැ එන්නේ නැද්ද දන්නේ නැහැ. ඔවා කියනකොට එනවද දන්නේ නැහැ. එන්නේ කාටද ඔය කරුණ කියනකොට මේකයි ඒකට කාරණාව කියලා එන්නේ කාටද? පාඩම් කරපුවාද? නේද? අපි ඔය ආයෙ පස්සේ පොඩි පරීක්ෂණයක් කරේ විභාගයක් තරම් මම බලනකොට. විභාගයේ සංඥා පරීක්ෂණයනේ. ඒ වගේ පින්නත් මේ මූලික ධර්ම කරුණාවක් අපේ මනසින් එන්නේ නැත්කත් එකට අපේ අත්ංගේ ස්වභාවයපත් වෙමින් තියෙනවා. ඉතින් ඒකින්ද මේකෙන් ලබන මහා ජයග්‍රහණය කියන එක අපිට පෙනිපෙනීම නැහැ. පෙනිපෙනීම නැහැ. මොකද කරන්න ඕන දේ කරන්නේ නැති. අර කල්යාණ මිත්‍රය හදාගන්න හම්බෙන්නේ නැහැ. සීලයේ ආනිසංස සීලයේ ආදීනව හොඳට දැනගන්න ඕනද නැහැ. පන්සිල් කැඩීමෙන් ඇතිවන ආදීනවත් පන්සිල් රැකීමෙන් ලැබෙන ආනිසංසත් ගුරුවරයාගෙන් අසා දැනගන්න ඕනේ. ඒ වගේම මෛත්‍රී සිතක් වැඩිීමේ තියෙන ආනිසංසත් මෛත්‍රී සිතක් නොවැඩීමේ තියෙන ආදීනවත් මොනවද කියලා තමන් ඒලා කල්පනා කරන මෛත්‍රිය වැඩි වෙනත්නම් මොකද වෙන්නේ කියලා මගේ පැත්තට මොකද වෙන්නේ කියලා ඒ පිළිබඳ මට තේරෙන්නේ නැත්නම් මම මොකද කරන්න ඕන? කල්යාණ මිත්‍රයෙක් ළඟට ගිහිල්ලා ඉක්මනට ඒ පිළිබඳ හොයලා බලන්න ඕනේ. මේ විදිහට පින්නත් හැම කුසලයක් අකුසලයක් පිළිබඳවම තමන්ගේ මනසින් අදාළ වෙලාවට අදාළ විදිහට අවශ්‍ය කරන හැඟීම් කුසල හැඟීම් තමන්ගේ පැත්තෙන් උපදින විදිහට අරවා මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර තමන්ගේ පැත්තෙන් පරිේශණය කරන්න ඕනේ. මෙහෙමයි වෙන්නේ, මෙහෙමයි වෙන්නේ, මෙහෙමයි වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නුවණැති තැනැත්තා මෙනෙහි කළ යුතු දේ දනී, මෙනෙහි නොකළ යුතු දේ දනී කියලා. ඒ වගේම නුවණැති තැනැත්තා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරයි කියලා. ඒ කියන්නේ සරු තැනැත්තා සරුදේ සරු විදිහටත් ඒ කියන්නේ නුවණැති තැනැත්තා සරුදේ සරු විදිහටත් નિසරුදේ નિසරු විදිහටත් තේරුම් ගන්නවා. ආන්ගේ තේරුම්ගෙන මොකද කරන්නේ? ඒ තේරුම් ගත්ත දේවල් අසාරේ සාර මතිනෝ සාරේ චාසාර තේසාරං නාදිගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝතරං નિસાරුදේ සරු විදිහට සරුදේ නිතර විදිහට තේරුම් ගන්න කෙනා. ගන්න කෙනා කියන්නේ ඒක. එයාගේ කල්පනාවල් කොහොමද? નિસાරුදේ ගැන කල්පනා කර කර ඉන්න මොනවද? નિસાරුදේ කියනට අපිට හිතෙන්නේ නිකන් ඔය මහ පොළව ගැන ඔය වැඩක් ඇතුලේ තියෙන ඒවා ගැන කියලා. ඉවුවා තව හොඳයි. අපි මොනවද කල්පනා කරගන්නේ? ගිය සතියේ මට ගැහුවා ගිය සතියේ මට බැන්නා අහවලා මට ගැහුවාය අහවලා මට බැන්නාය අහවලා මට ක්‍රෝධ කරාය අහවලා මට අනුපද කිව්වාය කියලා ආන් ඔව්ව නේද වැඩිපුර කල්පනා කර කර ඉඳ වෙලා තියෙන්නේ නේද නැත්තම් අපේ සත්‍ය ආරක්ෂා කරගන්න හැටි අපේ પરම්පරාවේ හැටි කියලා එක එක එක එක තමන්ගේ අතුලාන්තයෙන් නැගෙන මේ මාන්න අධික දේවල් ගැන කල්පනා කර කර ඉඳ වෙලා තියෙනවද නැද්ද නේද? එතකොට අන්න එහෙම නිසරුදේ ඒවා සරුයි මේ ඒවා ගැන ඒවා හොඳ දේවල් හොඳ දේවල් කියලා කල්පනා කර කර ඉඳීම හේතු වෙනවා පින්වත්නි මිත්‍යා සංකල්පයට වැටෙන්න. ඒ කියන්නේ දැන් මේක හොඳට තේරුම් ගන්න අපේ අපේ මේ තියෙන ස්වභාවය තේරුම් ගන්න ඕන හින්දා මම කියන්නේ සංකල්පයට වැටෙනවා කියන්නේ මොකද්ද කියලා බලන්න හරියට නිකන් එතකොට ගැරන්ටි එකට අහු වෙච්ච ගේම් එකක් වගේ වෙනවා. ඇයි? ගොදුරකට අහු වුණා. නේද? ගොදුරට අහු වුණාට පස්සේ දැන් ගේම් බාට කැමැත්ත තියෙනවා අයින් වෙන්න. හැබැයි පුළුවන්ද? ආන් ඒකට ඒතර කියන ගොදුරු වුණා කියලා. මං අහනවා මේ අත්තන්ගෙන්. දැන් මං ගෙදරට වෙලා ඉන්නවා. ඉන්නකොට මට හිතෙනවා ගයක් හදන්න ඕනේ කියලා. හරිද දැන් මහා ගෙදර හරි වෙන ගෙදරක හරි ඉන්න කෙනෙකුට තදින් හිතෙනවා ගෙයක් හදන්න ඕන කියලා මේක උදාහරණයක්. අද රෑ නම් හිතුනේ තාත්තලාගෙන් අම්මලාගෙන් මේකෙන් ඉඩම් කැල්ලක් ඉල්ලගෙන මං ගෙයක් හදන්න ඕන කියලා අද රෑ නම් හිතුනේ ඒ වෙලාවෙ ඉඳන් මොකද වෙන්නේ? කල්පනා වෙන්න පටන් ගන්නවා. නේද? ඊළඟට ඔන්න උදේ නැගිටලා වැඩට යනවා. වැඩට යනකොට මොනවද පේන්නේ? වැඩට යනකොට මොනවද වෙන්නේ? ගෙවල් දිහාමයි බලන්නේ. ආ අරගේ මෙහෙමයි මේගේ මෙහෙමයි. මේ විදිහට හැදුවොත් හොඳයි මේ විදිහට හැදුවොත් හොඳයි කියලා නේද? එහෙනම් බලන්න පින්නත් මේ අර සංකල්පයට ගොදුරු වෙනවා. හරිද? નિસරුදේ සරුවසෙන් નિસරුදේ සරුවසෙන් ගත්ත කෙනාට වැරදි සංකල්පයට ගොදුරු වෙනවා. ඇයි ඉස්සෙල්ලා මම මේක හොඳයි කියලා ගත්තා. අපි හිතමුකෝ දැන් කවුරු හරි ගැන නිර්පරාධ නුරුස්සන හැඟීමක් ඇති කරගත්තා. දැන් ඒක ගැන මේක ගැන මෙනෙහි කරන එක ලොකු දෙයක් විදිහට මෙනෙහි කරනවා. ජීවිතේ ලැබිය හැකි ලොකුම දේ කියලා. අඩුම ගානේ අර මතක් වෙන්නේ මාව මරනවා කියලා ඔක්කොම මතක් වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ විදිහට નિસරුදේ ਸਰවසයෙන් ਸਰුදේ નિસරුවසයෙන් ගත්ත අය වැරදි සංකල්පයට ගොදුරු වෙනවා කියන්නේ අර සංකල්පය දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට යනවා. දිගින් දිගට දිගින් දිගට ඒ සංකල්පය නවතින්නේ නැහැ. වාහනයක් ගන්න ඕන කියලා හිතුණොත් මම කියන්නේ හැමදාම නේද වාහනයක් ගන්න ඕන කියලා හිතුණොත් මොකද වෙන්නේ? හැම වෙලේම පාර යනකොට පේන්නේ මං ගන්න හිතාගෙන ඉන්න જાතියම පාරමයි. හිතනවා මෙච්චර මේ මෙච්චර මට අද මේක පේන්නේ මොකද කියලා. ඉතින් ඒ තමයි අපේ සංකල්පයේ පැත්තට ගොදුරු වෙනවා එක තැනක නැවතිලා ඉන්න බෑ දිගටම දිගටම දිගටම ඒක ඒක තුලම ඒක තුලම ඒක තුලම ඒක තුලම හිත දැන්දිලා දැන්දිලා දැන්දිලා දැන්දිලා ඉතින් ඒක අකුසලයේ පැත්තට වර්ධනය වුණොත් එහෙමයි අකුසලයේ පැත්තට මේක වර්ධනය වෙලා ගියොත් ඒක අයෝනිසෝ මනසිකාරය කියන ගොදුරට අහු වෙනවා කුසලයේ පැත්තට මේක වර්ධනය වෙලා ගියොත් යෝනිසෝ මනසිකාරය කියන ගොදුරට අහු වෙනවා ඒකයි සම්මා සංකප්ප ගෝචරා මිත්‍යා සංකප්ප ගෝචරා කියලා කිව්ව එක හේතු වෙනවා දන්නත් වෙනවා අපි දැන් තේරුම් ගන්න ඕන අපේ ක්‍රියාකාරීත්වය මේක කියලා. හරිද? අපි තුල සිද්ධ වෙලා තියෙන ක්‍රියාකාරී බව මේක තමයි. මෙන්න මේ ක්‍රියාකාරීත්වය අපි දැකලා මම මගේ මානසිකාරය ඊටාම නිවැරදි තැනකට සකස් කරන්න ඕනේ. නිවැරදි සිතුවිලි මේකෙන් නැగిලා යන විදිහට හදන්න ඕනේ. කියලා කොනක ඉඳන් හදන්න ඕන. තවත් ප්‍රශ්නයක් අහන්නද කමන්නේ දන්නේ. දැන් කී දවසකින් භාවනා කරේ ඉන්න බැරි වුණාද දන්නේ නැහැ. කී දවසකින් භාවනා කරන්න බැරි වුණාද දන්නේ නැහැ. මොකක්ද හඳුන්නේ අහන ප්‍රශ්නේ? නේද? භාවනා කරන්න බැරි වුණාද කියලා අහන්නේ. අපි භාවනා කරන්නෙම නැහැ. මේ රති භාවනා කරන්නෙම නැති බැරිුණාද කියලා නෙවෙයි අහන්න වෙන්නේ. එහෙම අපි අපේ පින්නත් මේ භාවනා කරන්නෙම නැහැ නේ භාවනා කරනවා. නමුත් ඒක කාගේ සැලකිල්ල වගේද හරියන්නේ නැහැ. භාවනාවට කාගේ සැලකිල්ලද හැම වෙලේම තියෙන්නේ? කුඩම්මගේ සැලකිල්ල. කුඩම්ම හරිය හොඳයි ඒ වුණාට. හරි ඒක මොකද ළමයාට ඔයිට වැඩිය ගොඩාක් සලකලා තියෙනවා මෙයා නම් මේ භාවනාව කියන තමන්ගේ ලදරුවාට ලදරුවටවත් සලකන්නේ අර නේද මේ පැතිකිලි වලේ දාලා යන ළමයා වගේ හැමදැනම දාලා යනවා එයාව. එයා වර්ධනය කරගන්න ලෑස්තියක් ලෑස්තියක් නැති වෙනා සිල් රකින්න තියෙන කැමැත්ත, භාවනා කරන්න තියෙන කැමැත්ත මේවාට මාව මගේ හිත පොළඹවන්නේ පෙළඹෙන විදිහට හදාගන්න නම් මොකද කරන්න ඕන කියලා බලන්න ඕන නිකන් ඉබේ හැදෙන්නේ හැදෙන්නේ නැහැ. සිල් රකින්ද මගේ චිත්තසංතානයේ ප්‍රබල හැඟීමක් ඇති වුණොත් තමයි මෙයා සිල් ටික රකින්නේ. එහෙනම් මූලික වෙන්නේ සිල් රැකීමද මූලික වෙන්නේ සිතද? ආ එහෙනම් ඉස්සෙල්ලා සිල් රකින්න ඉස්සෙල්ලා හදන්න හදන්න ඕන කොහෙද? සිල් රකින්න බලපෑම් කරන සිත. භාවනා කරන්න ඉස්සෙල්ලා හදන්න ඕන මොකද්ද? භාවනා කරන්න බලපෑම් ඇති කරන සිතක් හදන්න ඕනේ. විදර්ශනා කරන්න ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? කාර් එකක් ගන්න බලපෑම් කරන හිතක් හදුවා වගේ කාර් එකක් ගන්න ඉද්දි හරිද? විදර්ශනාව කරන්න නම් විදර්ශනාවට හැම වෙලේම බලපෑම් කරන සිතක් හදා ගන්න ඕනේ. ඒක ඉබේම දන්න හැදෙන්නේ. සමහර කට්ටියට නම් තියෙනවා. සමහර කට්ටියට නෑ. මේක හැම නිමේෂයකම තමන්ගේ සිතෙන් මේ පණිවිඩය එන්න ඕනේ. මොකද්ද? දැන් භාවනා කරන්න, දැන් භාවනා කරන්න, දැන් සිල් රකින්න ඒ විදිහට පණිවිඩය එන්න ඕනේ. එහෙම එන්න නම් මොකද කරන්න ඕනේ? සිත හදාගන්න. මං අහන්නේ හදාගන්න විදිහ. නේද? අත් හදා බලන්න කියලා මං කියන්නේ. අපි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියන්නේ මොකක්ද? ප්‍රායෝගික දෙයක්. මෙන්න මෙතරයි. ධර්මයේ තුලින් හොයාගන්න සිල් රැකීමේ ආනිසංස සිල් බිඳීමේ ආදීනම හොයාගන්න ඕනේ. හරිද? ඊළඟට සමාධිය වැඩිීමේ ආනිසංස සමාධිය බිඳීමේ ආදීනම. යෝනිසෝ මනසිකාරයේ ආනිසංස අයෝනිසෝ මනසිකාරයේ ආදීනම. මේ විදිහට බොහෝ කරුණු තියෙනවා අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් කරුණු. අන්න ඒ කරුණු ටික ටික ටික ටික ටික ටික අපි හොයාගෙන මොකද කරන්න ඕනේ? විමසන්න ඕනේ. විමසලා විතරක් ඇද්ද? මදි හැඟීමක් විදිහට අපේ හිතේ අනිත් හැඟීමක්, ඒ කියන්නේ හැඟීමක් විදිහට හැදෙන්න ඕනේ. හැඟීමක් විදිහට හැදුනත් මදි වෙනත් අකුසල් හැඟීමක් ඇති වෙනකොට අන්න ඒ අකුසල හැඟීම යට කරලා නේද? කරන්නේ නැහැ ප්‍රාණඝාත කියලා. කවුරු වගේද අර? අන්න යෝනිසෝ මනස්කාරය ඇති වෙන විදිහට සකස් කරගන්න ඕන. කරන්නේ නැහැ ප්‍රාණඝාත කියලා දරනු, කරන්නේ අදත්තාදාන, කරන්නේ කාමයේ වර්ධා ඇසරීම් කියලා පදබල ප්‍රතිරෝධයක් අපේ හිතේ නැගිටින්න ඕන ඒකට විරුද්ධව. අන්න ඒ විදිහට නම් මොකද කරන්න ඕනේ? භාවනාවේ තියෙන ආනිසංස සහ ආදීනව මෙනෙහි කරන්න ඕනේ. එතකොට තමන්ගේ ජීවිතයේ ගෙවන මොනම වෙලාවක තමන් භාවනාවක් වෙන බාහිර මෛත්‍රී භාවනාව කරනවා මෛත්‍රියේ තියෙන ආනිසංස ආදීනව මෙනෙහි කරන්න ඕන. අසුභ භාවනාව කරනවා නම් අසුභයේ තියෙන ආනිසංස සහ අසුභය නොකිරීමෙන් ඇති වෙන ආදීනව මොනවද කියලා මෙනෙහි කරන්න ඕන. ඒ වගේ හැම වෙලෙම කිරීමෙන් ලැබෙන ආනිසංසත් නොකිරීමෙන් ලැබෙන ආදීනවත් අපි නිබඳව නිබඳව මෙනෙහි කරන්න ඕනේ. ආන් එහෙම මෙනෙහි කරපුවාම පින්නත් නේ මොකද වෙන්නේ කෙටි කාලයකින්ම මේ කිසිම දෙයකට මගේ හිත යන්න දෙන්නේ නැති වෙන්න මාවම මගේ හිත මගේ සිත විසින්ම මාව ආරක්ෂා කරනවා. ආන්ගේ ආරක්ෂා කරන මානසිකාරය මම අර ඉස්සෙල්ලා කියාගෙන කියන්නේ ගියේ නේද? නේව සංඥා නා සංඥායතනට ගියත් නෑ නෑ ඕක හරියන්නේ නැහැ උතරින් එහාට පැන ගන්නවා කියලා හිත තල්ලුවක් දාන්න ඕනේ. නැත්තම් යයිද? නෑ. එහෙනම් අන්නේ විදිහට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. අන්න එහෙම මානසිකාරය සකස් කරගත්තොත් අපිට මේ ජීවිතේ ලොකු සාර්ථක භාවයකට යන්න පුළුවන්කම යන්න පුළුවන්කමක් තියෙනවා. ඒකින්ද දැඩි අදහසක් ඇති කරගන්න ඕනේ අපි කොහොම හරි කරලා අපේ චිත්තසංතානය සකස් කරගන්න ඕනේ. මේ ජීවිතේදීම මම උතුම් නිවනින් සැසෙන්න ඕනේ කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති Thank you.